උත්පලවන්නා කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයෙහි මහරහත් භික්ෂුණීන් වහන්සේලා අතර තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවික භික්ෂුණීන් වහන්සේලා හැටියට නම් ලද භික්ෂුණීන් දෙපළ අතරින් තෙරණින් වහන්සේ නමක්. කේමා උත්පලවන්නා කියන මේ මහරහත් මහරහත් තෙරණින් වහන්සේලා දෙදෙනාගෙන් කේමා භික්ෂුණිය ප්‍රඥාවන්තයින් අතර ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ ලැබුවා උත්පලවන්නා තෙරණිය 이르දිමත් භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබුවා බුදුරජාණන් වහන්සේ තීර්ථක দমনය සඳහා ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්නට සූදානම් වෙන අවස්ථාවේදී මේ උත්පල පන්නා රහත් තෙරණිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි මම ප්‍රාතිහාර්ය පාන්නම් මම මේ මේ විදිහට 이르දි බල දක්වන්නම් මේ තීර්ථකයින්ගේ මාන මද මතනය කිරීම සඳහා මේ විදිහට භික්ෂුණීන් වහන්සේලා අතර 이르දි ප්‍රාතිහාර්ය පෑම පිළිබඳව මහා සිංහනාදයක් කරන උත්පලවන්නා තෙරණි. මේ කාරණය පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතදග්ගම් භික්කවේ මම සාවිකානං භික්ඛුණීනං ඉද්ධිමන්තීනං යදිනං උප්පලවන්නා මහණෙනි මාගේ ශ්‍රාවිකා භික්ෂුණීන් වහන්සේලා අතර 이르දිමත් භික්ෂුණීන් වහන්සේලා යම්තාක් වේද ඒ 이르දිමත් භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ හිමි වෙනවා කාටද? උප්පලවන්නා මහා තෙරණියට. ඒ කුමක් නිසාද? තථාගතයන් වහන්සේට අභියෝග දක්වන්නට අන්‍ය තීර්ථකයින් ඉදිරිපත් වුණු මොහොතේ පවා ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ප්‍රාතිහාර්ය දක්වන්නට ඉල්ලීම් කරන්නට තරම් එය 이르දියෙන් ප්‍රවීණත්වයක් අගතන්පත් භාවයක් දක්වපු නිසා මෙබඳු මහත් 이르දී ඇති එබඳු මහත් නුවණ ඇති එබඳු විශාරද ගුණයෙන් යුක්ත වුණු මේ උත්පල වන්නා මහ තෙරණිය දිනක් පිණ්ඩපාතේ වැඩම කරලා ආපසු Tamanගේ කුටියට පැමිණිලා දන් වළඳලා දහවල් කාලයේ විවේක ගන්නට ඒ ආසන්නයේ තිබුණු අන්ධ වනයට වැඩම කළා. අන්ධ වනය කියලා කියන්නේ සල්ගස් ආදියෙන් මනාව අලංකාර වුණු ඒ වගේම බොහොම හොඳ සෙවණක් ඇති වැඩිපුර තියුණු ආලෝකයක් නොඇටෙන ආකාරයට ළඟින් ළඟින් ගස් පිහිටපු වනාන්තරයක් ඒ වනාන්තරයේ මේ සිසිල් ගුණය නිසා දහවල් කාලයේ බහුලව හිරු රශ්මියේ පතිත නොවන නිසා බොහෝ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා දිවා විහරණය සඳහා මේ අන්දවණයට වැඩම කරනවා. දිවා විහරණයයි කියලා කියන්නේ දන් වළඳලා දහවල් කාලය ගත කරන්නට. උත්පල වන්නා මහරහත් තෙරණිය එදා පිණ්ඩපාතේ වළඳලා හුදකලාවම මේ අන්දවණයට වැඩම කරලා අගපටන් මුල දක්වාම මලින් පිපි අලංකාර වුණු සල් ගහක් යට වාඩි වුණා. වාඩි වෙලා විවේකීව Tamanගේ ධාන සමවත්වලට සමවැදෙන්නට අදහස් කළා. ඒ අවස්ථාවේ මාර දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මේ රහත් තෙරණිය බියවද්දන්නට ඕන. මේ භික්ෂුණිය තැති ගන්වන්නට ඕන. ඇයගේ සමාධිය වික්ෂිප්ත කරන්නට ඕන. කියලා කල්පනා කරලා මාරයා පැමුණුනා මේ උත්පලවන්නා තෙරණිය වෙත. පැමිණිලා උත්පලවන්නා තෙරණියගෙන් අහනවා ඔබ මේ අන්දවනේ හුදකලාවම මේ පිපුණු සල් ගහක් යට වාඩි වෙලා ඉන්නවා. කවුරුත් දෙවන්නේක් පේන්නටත් නැහැ. තනියම ඉන්නේ. උත්පලවන්නා වෙනේ සල්ලාලයින්ට බය නැද්ද? මේ තනියම ඇවිදින් ඉන්නේ කියලා මාරයා මේ උත්පලවන්නාවගෙන් විමසුවා. මෙහෙම විමසන්නටත් හේතුවක් තියෙනවා. ඒ මොකද උත්පලවන්නා තෙරණිය පැවිදි වෙච්ච මුල් අවදියේම ඒ වනකොටත් එතුමිය රහත් වෙලා හිටියේ. ඒ බඳු සල්ලාල තරුණයෙකුගෙන් එතුමියට අනතුරක් පැමුණුණා. උත්පලවන්නා තෙරණිය බොහෝම රූපයෙන් ලස්සන ස්ත්‍රී රත්නය. හරියට මහනෙල් මලක වගේ වර්ණය ඇති නිසා උත්පල වන්නා කියලා මව්පියයට නම් බොහෝම රූප සම්පන්න. ඒ දඹදිව් තලයේම හිටපු රජවරු, සිටුවරු, මහා අමාත්‍යවරු මේ කාන්තාව මේ තරුණිය අපට ආවාහ කරලා දෙන්නට කියලා උත්පල වන්නාවගේ මව්පියන්ට ලියුම් පණිවිඩ එවන්නට පටන් ගත්තා. එක රජ කෙනෙක් නෙමෙයි හැම රජ කෙනෙකුගෙන්ම පණිවිඩ ලැබෙනවා. එක සිටුවරයෙක් නෙමෙයි හැම සිටුවරයෙක්ගෙන්ම පණිවිඩ ලැබෙනවා. ඒ නිසා තාත්තා කල්පනා කළා එක්කෙනෙකුට දුන්නොත් අනිත් අය වෛරී වෙනවා. ඒ අයගෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මොකද්ද කරන්නේ? එක දියණියක් කොහොමද සියලු දෙනාට පාවා දෙන්නේ? නිසා හොඳම දේ තමයි හිමින් සැරේ මහාන කරන එක කියලා උත්පලවන්නාවගෙන් ඇහුවා දියණියනි පැවිදි වෙන්නට කැමති නැද්ද? උත්පල වන්නා තෙරණිය එහෙම නැත්නම් මේ දියණිය සසරේ දිගු කලක් පැතු ප්‍රාර්ථනා ඇතුව වැඩු පාරමිතා ඇතුව පස්චිම භවිකයෙක් හැටියට ඒ කියන්නේ මේ අවසන් ආත්ම භාවය ආයේ තවත් භවයක උපදින්නේ මේ භවයේ අරහත්ත්වයටපත් වෙලා පරිණිරවාණයටපත් වෙනවා මේ අවසන් භවය නිසා ඇයට මේ අහපු කාරණය මහා සතුටක් හැටියට මනසට දැනුණා පියාණනි මම කැමතියි පැවිදි වෙන්නට කියලා ඒ වෙලේම කැමැත්ත බොහොම පෙරහරින් භික්ෂුණී ආරාමයට කැඳවාගෙන ගිහිල්ලා එතුමිය පැවිදි කළා. එහෙම පැවිදි කළාට පස්සේ අලුත පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට එකල යුතු වත්පිළිවෙත් වැඩිහිටි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් ආවාස සෙනසුන් පොහොයගේ වත මේවා හැම දෙයක්ම කරලා කරලා පුහුණු වෙන්නට ඕන. ඒවා අලුත පැවිදි වෙච්ච හැම කෙනෙක්ම පුහුණු කරන්න ඕන. උත්පලවන්නා භික්ෂුණියත් අලුත පැවිදි වුණු නිසා ආසන්නයේ පැමුණුණු පොහොය දිනේ භික්ෂුණීන් වහන්සේලා පොහොය කරන්නට සූදානම්. ඒ නිසා පොහොයගේ අමදලා පහන් දල්වලා අසුන් පනවලා පැන් තබලා මේ කටයුතු කරන්න එතුමියට පැවරුණා. උත්පලවන්නා භික්ෂුණිය පොහොය ගෙට ගිහිල්ලා අතුපතු ගාලා පහන් දල්වලා ඒ ප්‍රදීපයේ පහන් ආලෝකය දිහා බලාගෙන ඉන්නකොට ඇයට ඒ කෙරෙහි චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණා. දීර්ඝ කාලයක් සසරේ වැඩූ මනසක් ඇති නිසා මේ පහන් දැල්ල අරමුණු කරගෙන පහනේ පහන් දැල්ලේ ඒ තේජෝ ශක්තිය පදනම් කරගෙන තේජෝ කසිනයට සමවදින්නට ඇය සමත් වුණා. ඒ තේජෝ කසිනේම පාදක කරගෙන ධාන උපදවාගෙන විදර්ශනා වඩලා ඒ පහන් දැල්ල දෙස බලාගෙනම ඇය සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උත්තරීතර අරහත් මාර්ගඥානෙ සාක්ෂාත් කළා. මේ අරහත් ඵල සාක්ෂාත් කරනවත් සමගම අනන්ත සසරේ පුරුදු පුහුණු කළ 이르දි ප්‍රාතිහාර පෑමේ සුවිශේෂ බලය හැකියාව ඒ මහා විසරද බව ඇයට නිතින්ම හිමි වුණා. දැන් මේ විදිහට අරහත්ත්වයටපත් වුණු අලුතම දැන් මේ බොහෝ දෙනා බලාපොරොත්තු තියාගෙන හිටපු කාන්තාවක් නෙමේ පැවිදි කළේ අර රජවරු සිටවරු නම් බාධා කරන්න පැමුණුනේ නැහැ. නමුත් උත්පලවන්නාවගේ මාමා කෙනෙකුගේ පුතෙක් හිටියා නන්ද කියලා තරුණේ. මේ නන්ද තරුණයාත් බොහෝම බලාපොරොත්තු තියාගෙන හිටියේ උත්පලවන්නාව ගැන. පැවිදි ගැන බොහෝම හිත් අමනාප කරගත්තා. ඒ නිසා මේ නන්ද තරුණයා අර කාමයෙන් මුසපත් වෙලා මහන වුණත් කමක් නැහැ මම කොතනකදී හරි අල්ල ගන්නවා කියලා යන එන මග තොට විමසමින් හිටියා. මෙහෙම ඉන්නකොට ඒ කාලේ භික්ෂුණීන් වහන්සේලාට ආරන්නේ ඉන්නට තහනමක් තිබුණේ නැහැ මුල් අවදී. ඒ නිසා උත්පලවන්නා රහත් තෙරණිය වනලැහැබක පුංචි කුටියක් තනාගෙන ඒ කුටියේ ඇඳක් තියාගෙන තිරයක් දාගෙන මේ විදිහට Tamanගේ රැකවරණය සලස්වාගෙන විවේකීව හුදකලාව මේ වනල හැබේ මේ කුටිය තුල විවේකීව ගත කරන්නට පුරුදු වෙලා හිටියා. දිනක් සවැත් නුවරට පින්න පාති ගිය අතරතුරේ අර නන්ද තරුණයා හොඳට විපරමෙන් බලාගෙන හිටියා කොහෙද යන්නේ කොයි වෙලාවටද එන්නේ කොතනද ඉන්නේ මේවා ගැන විපරමෙන් හිටියා. ඉඳලා උත්පල වර්ණා තෙරණිය බහැරට පිණුසිඟා වැඩි අතරතුරේ මේ පාපී තරුණය ඇවිදින් අර කුටියට රිංගගෙන ඇඳ යටට වෙලා සැඟවිලා හිටියා. උත්පල වර්ණා තෙරණිය පිණ්ඩපාතේ වැඩම කරලා මහා අව් කාෂ්ඨකේ මද්දහනේ ඇවිදින් පාත්‍රයේ පසකින් තියලා ඇස් නිලංකාර වෙලා මොකුත් පේන්නේ නැහැ. දැන් මේ අවු රශ්මියත් එක්ක. ඒ නිසා ටිකක් ඒ ක්ලාන්ත ගතිය එහෙම නැත්නම් ඒ අවුවෙන් ඇතිවෙච්ච පීඩාව දුරු කරගන්නට ඇඳෙහි වැතුරුණා. ඒ වැතිරෙනකොටම අර නන්ද තරුණයා ඇඳ යට ඉඳලා එළියට අරගෙන එළියට පැනලා ඇවිදින් මේ උත්පලවන්නා තෙරණිය දූෂණය කරන්නට සූදානම් වෙනකොටම උත්පලවන්නා තෙරණිය කෑ ගහලා කිව්වා පාපී පුද්ගලය නැසෙන්නට එපා. නොනැසෙව. ඇයි මේ රහත් තෙරණියක්? නිසා මේක අහස පොළව නුහුලන අපරාධයක්. ඒ බව දන්න නිසා ඇය නැවත නැවත කියා හිටියා පාපී පුද්ගලයා නැසෙන්නට එපා. දැන් මේ වික්ෂිප්ත වෙච්ච අවස්ථාවේ ඇයට 이르දියක් දක්වන්නටවත් ඉඩ කඩක් නැහැ. මොකද අර ක්ලාන්ත ගතිය නිසා ඇය වැතිරෙන්නට උත්සාහ කළේ මේ ශනිකව මතුවෙච්ච අවස්ථාව ඇය බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා රහතුන්ට 아무තු වික්ෂිප්ත බවක් නැතත් එතුමියට ඒ 이르දිය මතු කරන්නට අවකාශයක් ලැබුණේ නැහැ. ඒකට තවත් හේතුවක් තියෙනවා. සසරේ යම් කර්ම වේගයකුත් එතනට හේතු වුණා. මේ තනත්තාත් මේ පාප කර්මය කරගන්නට සුදුසුකම් නැතුව හේතු ඇතුව පැමුණ තිබුණා. ඒ නිසා මේ සියල්ලක් එතනට පැමිණෙනකොට මුගලන් මහරහතන් වහන්සේට කොච්චර ඉර්ධි බල තිබුණා වුණත් හොරුන්ගෙන් ගැලවෙන්නට බැරි වුණානේ. ඒ කර්ම ශක්තියයි, ඒ අයගේ දුර්වලකමයි මේ ඔක්කොම එකතෙන් වෙනකොට ඒවා මග නොහැරී කෙරෙන තැනට කටයුතු සම්පාදනය වෙනවා. අවසානයේ රහත් ත්‍රණියගේ වචනයට ඇහුම්කන් නොදීමේ පාපී පුද්ගලයා රහත් ත්‍රණින් වහන්සේ නමක් දූෂණය කරලා මහා පාප කර්මයක් කරගත්තා මහ පොළවේ අඩිය තියනකොටම පොළව දෙකඩ වෙලා ගිනිදැල් මතුවලා අවීචයට ඇදගෙන ගියා මේ කාරණය මුල් කරගෙන තථාගතයන් වහන්සේ ධම්සභා මණ්ඩපයේහි භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මේ කාරණය පිළිබඳව කතා බහ කරනකොට තථාගතයන් වහන්සේ වැඩම කරලා දේශනා කරනවා මధుවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති මෝඩ මිනිස්සු අඥාන මිනිස්සු පව්කාරයෝ පව්කම් කරනකොට බොහොම මීපැණි වගේ තමයි දැනෙන්නේ ඒකේ විපාකය Tamanට තේරෙන්නේ නැහැ ආදීනවේ ප්‍රකට වෙන්නේ නැහැ. බොහෝම රස කරමින් මිනිස්සු පව්කම් කරනවා. ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, කාමයේහි වර්ධවා හැසිරෙනවා, බොරු කියනවා, මත්පැන් බොනවා, අනුන්ට හිංසා කරනවා, අනුන් සතු දේ කඩා වඩා ගන්නවා, අනුන්ගේ පෞල් ජීවිත විනාශ කරනවා, කේලම් කියනවා, අනුන් කොටවලා සතුටු වෙනවා. මේවා බොහෝම ආස්වාදනීය දේවල් හැටියට තමයි අසත්පුරුෂයාට දැනෙන්නේ. පව්කාරයාට දැනෙන්නේ. ඇයි ඒවා විපාක දෙන්නට ටික කලක් ගත වෙන නිසා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. පාප කර්මේ විපාක දෙනකම් බොහොම මිහිරි විදිහට දැනෙනවා. නමුත් යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති යම් මොහතකේ පාපය විපාක දෙනවද එකල්හි පෞකාරයා ඒ අසත්පුරුෂයා ඒ අඥානයා දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ විදිහට ඒ විදිහට සල්ලාලේකුගෙන් හානි පැමුණුණයි කියලා රහත්තරණින් වහන්සේ නමකට කිසි බාධාවක් නැහැ. උන්වහන්සේ කෙලස් නැසලා ඉන්නේ. එතුමියගේ කෙලෙස් මතු කරන්නටවත් එතුමියට 아무තු හානියක් කරන්නටවත් අමතර කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. අරතනත්තා මහා පාපයක් කරගත්තා පමණයි. ඉතින් මේ සිද්ධිය නිසා තමයි මේ මායя ඇවිත් අහන්නේ දැන් මේ හුදකලාව උත්පලවන්නා තරණිය ඉන්නකොට මේ තනියෙන් මේ ගහක් යට මහා කැලේ මෙහෙම ඉන්නේ තව කෙනෙක් වටපිට පේන්නත් නැහැ සල්ලාලයන්ට බය නැන්ද කියලා මේ මාරයා භික්ෂුණියගෙන් අහනවා මොකද තැති ගන්නවන්නට මොකද අර සිද්ධිය මතක් වෙනකොට දැන් බය වෙයි මොකද මාරයාගේ ඒ තමන්ගේ පාපකාරී බවත් ඒ වගේම තමන්ගේ අභිමානයත් නිසා රහතුන් කවුද බුදුන් කවුද ඒ අයගේ මනෝභාවයන් කෙබඳුද ඒ අය බියපත් වෙනවද නැද්ද? සියදහස්වර ගැටිලා හැපිලා අත්දැකීම් තිබුණත් මායя මේවා ගැන තරම් තකන්නේ නැහැ. එනිසා රහත් තෙරණියක් බියවද්දන්නට බෑ කියන එක ඔහුට අමතක වෙනවා. ඔහුගේ විෂය තුලින් ඒ තැනැත්තා උද්දාමයටපත් වෙනකොට. ඒ නිසා කොහොම හරි තැති ගන්නවන්නට බියපත් කරන්නට තමයි මේ හුදකලාව ඇවිදින් අර පරණ සිද්ධියත් සිහිපත් වෙන හැටියට මායя මේ පැනේ විමසන්නේ. එතෙන්දී උත්පල වන්නා තෙරණිය අප මුලින් සඳහන් කළ ගාථා ධර්මය සජ්ජායනා කරනවා. ඒසා අන්තරධායාමේ කුච්චින් වා පවිසාමිතේ පකුමන්තරිකායම්පේ තිට්ටන්තින් මං නදක්කසි මාරය මට ඕන්නම් පුළුවන් මෙතනම අතුරුදහන් වෙන්න මට පුළුවන් නොපෙනී යන්න ඔබට කවදාවත් ජීවිත කාලෙම හෙව්වත් මාව හොයාගන්න බැරි වෙන්න මට ඕනනම් අතුරුදහන් වෙන්න පුළුවන්. කුච්චින් පවිසාමිතේ මට ඕනනම් ඔබේ බඩ ඇතුළට රිංගන්න පුළුවන්. ඒ වගේම පකුමන්තරිකායම් පිතිට්ටන්තින් මන්න දකසි. ඕනනම් නුඹේ ඇස් බැමි මත මං පියමනින්නම්. නුඹට දකින්නට බැරි වෙන හැටියට. කියලා උත්පල වර්ණා තෙරණිය මේ මාරයාට අභියෝග කරනවා. මං ඕනනම් අතුරුදහන් වෙන්න. එහෙම නැත්තම් මං කුස ඇතුළට රිංගන්නම්. එහෙම නැත්නම් ඇස්බැම්ම මත ඇස්පිහාටුව මත මං ඇවිදින්නම් හැංගෙන්නම් කොච්චර හෙව්වත් නුඹට මාව හොයාගන්න බැරි වෙන හැටියට ඊළඟට එතුමිය සඳහන් කරනවා චිත්තස්මින් වසී භූතාම්හි ඉද්දිපාදා සුභාවිතා සබ්බ බන්ධන මුත්තාම්හි නතං භායාමි ආවසෝ මාරය මම නුඹ නොහඳුනනොයි කියලා හිතන්නට එපා නුඹ වගේ අය දහසක් ආවත් ලක්ෂයක් ආවත් මාව බියවද්දන්නට පුළුවන් කමක් නැහැ. නුඹ වගේ සල්ලාලයෝ ලක්ෂයක් ආවත් මාව තැති ගන්නන්නට මගේ සමාධිය කෙලසන්නට නුඹ වෙන්න උන්ට පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? චිත්තස්මින් වති වසී භූතාම්හි මම මගේ සිත මට අවශ්‍ය විදිහට වසඟ කරගෙන තියෙනවා. ඉද්ධිපාදා ස්වභාවිතා මා විසින් ඉද්ධිපාද ධර්ම මනවින් වඩලා තියෙනවා. සබ්බ බන්ධන මුත්තා මේ ලෝකයේ තියෙන සියලු බන්ධනයන්ගෙන් මම මිදිලා ඉන්නේ. නතං භායාමි ආවසු මාරය නුඹ වගේ සල්ලාලේකට තබා නුඹ වගේ සල්ලාලෙන් ලක්ෂයක් පැමිණියත් මා බියවද්දන්නට නුඹට පුළුවන් කමක් නැහැ කියලා උත්පලවන්නා තරණිය අභියෝග කරනවා මාරදේව පුත්‍රයාට. එතකොට දැන් මෙතන ඇය සඳහන් කරනවා ඇයගේ 이르දියේ තියෙන බල මහිමේ සාන්තර දහයාව. මාරයාටවත් හොයන්න බැරි වෙන්න ඕන නම් මං අතුරුදහන් වෙන්න. මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ කාටද? සදෙව්ලොව ඉහළම දිව්‍ය තලයේ මහා දිව සැපත් විඳින බල සම්පන්න පුද්ගලයෝ. එයගේ දිව්‍ය සම්පත්තිය එහෙම තිබුණට ප්‍රඥාව මනවින් පරිහරණය කරලා ලෝකය මනවින් දකින්නට තරම් ශක්තිය නැති නිසා තමන්ගේ බලෙන් හැකියාවෙන් මුසපත්ව ලෝකය තමන්ට අවනත කරන්නට වසඟ කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට නමුත් මහත් වූ 이르දියක් තියෙනවා. නමුත් මේ උත්පලවන්නා තරණිය ඊටත් වඩා සසරේ 이르දිය පුහුණු කරලා තියෙනවා. ඒ නිසයි කියන්නේ ඒ සාන්තරදායාමේ මං ඕනනම් අතුරුදහන් වෙන්නම් කොච්චර හෙව්වත් මාව හොයාගන්න බැරි වෙනවා. එතකොට අර විදිහට ඕන්නම් කුස ඇතුළට රිංගන්න. නුඹට මාව දකින්නට බැරි වෙන. ඕන්නම් ඇස් පිහාටුව මත මං හැංගෙන්න. ඒත් මාව දකින්නට හම්බ වෙන්නේ නැහැ. මේ තරම් තමන්ගේ 이르දිය මුලින් ප්‍රකාශ කරලා කියනවා එහෙම කරන්නට පුළුවන් වෙන්නේ කුමක් නිසාද? චිත්තස්මින් වසීබූතාම් හේ මම මගේ සිත මනවින් වසඟ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ සාමාන්‍ය සත්වෝ සිතට වසඟ වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා దేవතාවෙක් ඇවිදින් විමසනවා ස්වාමීනි බුදුරජාණන් වහන්ස මේ මුළු ලෝකයාම කුමකටද වසඟ වෙලා ඉන්නේ කුමකින්ද ඇදගෙන යන්නේ කුමකට අනුවද හැසිරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේන වසමන්වත. දේවතාවෙනි මේ සිත විසින් තමයි ලෝකය ඇදගෙන යන්නේ. මේ සත්වෝ අපායට ඇදගෙන යනවා, දෙව්ලොවට ඇදගෙන යනවා, මනුලොවට ඇදගෙන යනවා. මේ හැම තැනටම ඇදගෙන යන්නේ කුමක් විසින්ද? සිත විසින්. චිත්තේන නියති ලෝක චිත්තේන පරිකස්සති මේ සිතෙන් තමයි එහාට මෙහාට ඇදලා හලහප්පලා තියන්නේ. චිත්තස් ඒක ධම්මස්ස සබ්බේන වසමන් වගෝ. මේ සිත නැමැති එකම ධර්මයට මුළු ලෝකෙම වසඟ වෙලා ඉන්නේ. සිත නැමැති ධර්මයට ප්‍රතජන සත්‍යය කෙලෙස් සහිත සත්‍යය වසඟ වෙලා සිටින නිසා සිතින් යෝජනා කරන කරන දේවල් කරනවා. ඒකනේ අර නන්ද තරුණයාට උනේ. තමන්ගේ මනසින් යෝජනා කරන දේ කරනවා. ඒකේ හොඳද නරකද මොකද්ද? එහෙම ਵਿਚාරවත් බවක් නැහැ. තමන්ගේ මනස මොකද්ද යෝජනා කරන්නේ? ඒක හරියි කියලා ඒකට වසඟ වෙලා ඒක කරනවා. අන්තිමට නිරයට මැදගෙන යනවා. දැන් මේ සිත විසින් තමයි යදගෙන යන්නේ. සිතේ පහළ වෙන ධර්මතාව විසින් තමයි මේ ආකූල ව්‍යාකූල කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? සත්වෝ සිතට වසඟ වෙලා. සිත නැමැති මේ එකම ධර්මයෙන් තමයි සත්වයා ඇදගෙන යන්නේ. මේ කියන ලද සිතට ප්‍රතඥන සත්වයා ඇදගෙන යන්නට ඕනෑ ඕනෑ තැනක පතිත කරන්නට පුළුවන් වුණාට රහතන් වහන්සේට යමක් කරන්නට සිතට පුළුවන් කමක් නැහැ. ඇයි ඒ? අරහත්ත්වයට පැමිණෙනවාය කියලා කියන්නේ ප්‍රඥාවෙන් චිත්ත නියාමයේ මනවින් හඳුනාගෙන කම්ම නියාමයේ මනවින් හඳුනාගෙන මේ ලෝක ධර්මතාවයන් මේ පටිච්ච සමුප්පන්න ධර්මයන් මේ සංස්කාර ධර්මයන් මනවින් හඳුනාගෙන සකල ක්ලේශයන්ම මතු නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරලා අවිද්‍යාව නැසලා විද්‍යාව පහළ වෙලා ඒ නිසා සියල්ල විනිවිද දකිනවා සියල්ල Tamanගේ වසඟේ පවතින. කුමක වසඟේද? Taman කියන්නේ කාටද? ප්‍රඥාවේ වසඟේ. Taman කියලා පුද්ගලයෙක් නැහැනේ. සියල්ල අනාත්මයිනේ. හැබැයි ප්‍රඥාවේ වසඟයට පමුණුවාගෙන ඉන්නේ සිතෙහි වසඟයට නොවේ. ආලෝකයේ පැමිණෙන තැන අඳුර අතුරු දහන් වෙන්නාසේ ප්‍රඥාව පහළ වුණු තැන සියලු කෙලෙස් ධර්ම අතුරු දහන් වෙලා. ඒ ආලෝකයේ වසඟයට සියල්ල පැමිණිලා අඳුරටෙහි බලයක් නැහැ. අන්න ඒ වගේ ප්‍රඥාව පහළ වුණු තැන ලෝකයෙන් ලෝකේ මනවින් අවබෝධ කළ තැන අවිද්‍යාවට ඉඩක් නැහැ. තෘෂ්ණාවට ඉඩක් නැහැ. තැතිගැන්මට ඉඩක් නැහැ. මනසේ පහළ වෙන පහළ වෙන ඕනම ධර්මයකට තමන් අවනත කරන්න ඉඩක් නැහැ. සියල්ල ප්‍රඥාවෙන් විනිවිද ගිහිල්ලා. ඒ නිසා චිත්තස්මින් වසී භූතා මේ මම සිත අවශ්‍ය විදිහට වසඟ කරගෙන ඉන්නේ. ඒ කුමකින්ද? ඉද්ධිපාදා ස්වභාවිතා මම මනවින් ඉද්ධිපාද ධර්ම වඩලා තියෙන්නේ ඒ නිසායි එහෙම කරන්න පුළුවන් උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන 이르දිය වඩන්නට ඕන නම් ඉද්ධිපාද ධර්ම වඩන්න ඕනේ 이르දියයි කියලා කියන්නේ මොනවද අන් අයට නැති සුවිශේෂ හැකියාවන්ට කියනවා 이르දියයි කියලා ඒක ඥාන ඥාන ශක්තිය වෙන්නට පුළුවන් එහෙම නැත්නම් කායික වශයෙන් ඇති කරන යම්කිසි විශේෂත්වයක් වෙන්නට පුළුවන් මේ ඕනම දෙයක් ලෞකික දෙයක් වෙන්නට පුළුවන් ලෝකෝත්තර දෙයක් වෙන්නට පුළුවන් මේ කියන ලද කවරාකාර හෝ සුවිශේෂ බලයක් යමෙකුට ගොඩනගන්න ඕන නම් ඒකට පාදක වෙන ධර්ම තියෙනවා. 이르දි කියලා කියන්නේ අන් අයට නැති සාමාන්‍ය කෙනෙකුට උපදවන්නට බැරි විශේෂ පුද්ගලයන්ට පමණක්ම ඉපදෙවි හැකි විශේෂතා. ඒ විශේෂ හැකියාවන්ට පාදක වෙන ධර්ම හතරයි. ඒ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනා යමෙක් මේ ඉද්ධිපාද ධර්ම මනවින් වඩනවා නම් ඒ තනත්තාට පුළුවන් Tamanගේ සිත Tamanගේ වසඟයට ගන්න. අවශ්‍ය තැනට යොමු කරන්න, අවශ්‍ය ඵලය වෙත යොමු කරන්න. ලෞකික අර්ථයක් හෝ වේවා, ලෞතුරු අර්ථයක් හෝ වේවා මනවින් සාක්ෂාත් කරන්ට ඒ තනත්තා සමත් වෙනවා. මොනවද ඉද්ධිපාද ධර්ම කියලා කියන්නේ? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන ඡන්දය කියන්නේ කැමැත්ත, චිත්තය කියන්නේ සිත, වීරිය කියන්නේ කායික මානසික උත්සාහය, විවංශා කියන්නේ ප්‍රඥාව. යමක් කරන්නට ඕන නම් විශේෂ හැකියාවක් වඩන්න ඕන ඒ පිළිබඳව කැමැත්තක් තියෙන්න ඒකට යොමු වෙච්ච කැමැත්ත. ඒ අදාළ කාරණයට යොමු වෙච්ච කැමැත්ත. ඊළඟට ඒ කෙරෙහිම යොමු වෙච්ච සිතක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් කිසි දෙයක් කරන්න බෑ කියන එක නෙමෙයි. වැඩි වැඩියෙන් ඒ වෙත අවධානය යොමු කරන්න ඕන සිත යොදවන්න ඕන ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ දේ නොකර ඉන්නට ඕන අපි හිතමු අපට කෙලස් නසන්නට නම් ඕන ඒ සඳහා නම් අපි වීර කරන්නේ කෙලස් වැඩිම කියන කරුණු වලට අපේ අවධානය යොමු නොකරන්නට ඕන කෙලස් වැඩෙන දේවල් වල වැඩිපුර මනස නොයොදවා ඉන්නට ඕන එහෙම වුණොත් මොකද වෙන්නේ කෙලස් නසනවා කියන දෙයට සිත යොදවලා ආයේ කෙලස් වඩනවා කියන දෙයටත් යොදවනකොට ප්‍රතිවිරුද්ධයි එතකොට මේ ප්‍රතිඵල ලැබෙන්න විදිහක් නැහැ. අධ්‍යාපනය ලබනවා කියන කාරණයට අවධානය යොමු කරනකොට සිත යොදවනකොට අධ්‍යාපනයේ කඩාකප්පල් කරනවා අන් අයගේ අධ්‍යාපනයට බාධා කරනවා කියන ඒවට අතපොන් නැතුව ඉන්නට ඕන. එතකොට දරුවෙක් බිහි කරනවා දරුවෙක් පිළිසිඳගත්තා දරුවා පෝෂණය කරනවා කියන තැන ඒ ඉලක්කය වෙත ඒ අදහස සම්පාදනය කරගන්න ඕන නම් ප්‍රාණීන් නසනවා ප්‍රාණීන් වනසනවා කියන තැනින් මනස ගලවා ගන්නට ඕන. එතනට යෙදෙන්නට ගියොත් අර දරුවෙක් රකින්නවා ප්‍රාණයක් ජීවත් කරනවා කියන එතනට බාධා වෙනවා. එහෙමනම් Tamanගේ පරමාර්ථය කුමක්ද? ඒ පරමාර්ථය සාධනය වෙන විදිහට සිත මෙහෙවන්න ඕන. ඒකට බාධා වෙන විදිහට සිත මෙහෙවන්නේ නැතිව. ඒකයි චිත්ත කියලා කියවේ. එතකොට යම් විශේෂ හැකියාවක් 이르දි ප්‍රාතිහාර්ය පාන්නට ඕන නම් ඒ ගැන සිත යොදන්න ඕන. 이르දිය පිරිහින විදිහේ වැඩ කරන්නේ නැතිව. ඊළඟට වීරය කියලා කියන්නේ ඒකට අවශ්‍ය කරුණු මොනවද බාධක කරුණු මොනවද කියලා හඳුනාගෙන බාධා වෙන කරුණු දුරු කරන්නට අදාළ වෙන කරුණු දියුණු කරන්නට ඒ තැනත්තා සමත් වෙන්නට ඕන. අන්න එතකොට වීරය කයත් සිතත් කියන මේ හැම දෙයක්ම ඒ සඳහා යොදවන්නට පුළුවන් වෙනවා. ඒ විදිහෙන් යොදවමින් අයහපත එහෙම නැත්නම් බාධක ධර්ම බැහැර කරමින් සාධක ධර්ම දියුණු කරන්නට පුළුවන් නම් අන්න ඒකට කියනවා වීරයයි කියලා. දැන් අපි භාවනා කරනකොට අපිට වීරය තියෙනවා. භාවනා කරන හැම මොහොතකම අපට වීරයක් මතු වෙනවා. හැබැයි මේ සම්මා වායාමයේද මිච්ඡා වායාමයේද? ඒකනම් තෝරගන්න එක ටිකක් දුෂ්කරයි. ඒ මොකද සම්මා වායාමයේ වෙන්න නම් ඒක ක්ලේශ ධර්මයක් පදනම් කරගෙන මතුණු එකක් නම් ඒ වීරය සම්මා වායාමයේ වෙන්නට විදිහක් නැහැ. සම්මා වායාමයේ ස්වභාවය තමයි ක්ලේශ ධර්ම, පාප ධර්ම දුරු කරන ස්වභාවය. කුසල ධර්ම කුසල ධර්ම අවදි කරන ස්වභාවය. එතකොට අපි භාවනා කරනකොට අපට සම්මා වායාමයේ තියන්නට ඕනේ. හැබැයි ගොඩක් දෙනෙක් භාවනා කරන්න ගියාම තමන් රුචි දේවල් අපේක්ෂා කරමින්ම තමයි වාඩි වෙන්නේ. ආලෝකයේ පේන්නට ඕන, සැහැල්ලු වෙන්නට ඕන, චිත්ත ඒකාග්‍රතාවය ලැබෙන්නට ඕන. මෙහෙම ගොඩාක් දේවල් අපේක්ෂා කරමින් වාඩි වෙනවා. එතකොට එහෙම අපේක්ෂා කරගෙන සියුම් තෘෂ්ණාවක් ඇති කරගෙන ඒ සඳහා දතකට තද කරගෙන වීර්ය කරනවා. දැන් යම්කිසි වීරයක් නම් තියෙනවා තමයි. හැබැයි මේක ජනිත වෙලා තියෙන්නේ Tamanටත් නොදැනෙන විදිහේ සියුම් තෘෂ්ණාවක් තුළ. අපි යන්නේ ධාන ලබන්නට අභිඥා ලබන්නට තමයි. හැබැයි ඒක අවබෝධ කරගන්නවා විනා ඒක දැනගන්නවා විනා ඒකට තෘෂ්ණාවක් ඇති කරගෙන වීර කරලා හරියන්නේ නැහැ. මේවා ඊටා සූක්ෂමව අපේ මනසේ ඇති වෙන්නේ. ඊළඟට ඒක කරගෙන යනකොට ඔන්න වේදනා පීඩා මතුවෙනවා. සද්ද ඇහෙනවා. ඇහෙනකොට ඒක ඉවත් කරන්න ඉක්මනට ඉක්මනට මෙනෙහි කරනවා වේදනාව වේදනාව වේදනාව කියලා. දැන් මේ මොකටද මෙනෙහි කරන්නේ වේදනාව අවබෝධ කරන්න නෙමෙයි. මේක ඉක්මනට නැති කරන්න. ඇයි? මම මේකට කැමති නැති නිසා. දැන් අපි හිතනවා මේ වේදනානුපස්සනාව මම බොහොම වීරෙන් කළා කියලා. නමුත් කරලා තියෙන්නේ ඇති වෙන වේදනාවත් එක්ක pore බැඳීම විතරයි. ගැටීමක් විතරයි. එහෙම කරනකොට ඒක දුරු වෙන්නේ නැහැ, සිහිය පිහිටන්නේ දැන් අපිට හිතෙනවා දාඩිය වගුරුවාගෙන සෑහෙන වෙලාවක් මම වෙහෙසිලා කොහොම හරි මම වේදනානුපස්සනාවම වැඩුවා කියලා අපි හිතාගෙන ඉන්නවා. යම්කිසි ප්‍රමාණයක වර්ධනයකුත් සිද්ධ වෙන්නට පුළුවන් අතරින් පතර හරි. හැබැයි වැඩි හරියක් අර ගැටුමත් එක්ක නම් මනස පවතින්නේ එතන තියෙන්නේ සම්මා වායාමයේම නෙමෙයි පින්නතුනේ. ඒ නිසා වීරය කියලා කියන්නේ කුසල අකුසල දෙපක්ෂයේම යෙදෙන චෛතසිකයක්. කුසල් සිතත් එක්කත් වීරිය දෙනවා කුසල් සිතත් එක්කත් වීරිය දෙනවා මිනී මරණ කොටත් වීරිය දෙනවා ජීවිත රකින්න කොටත් වීරිය වීරිය දෙනවා දන් දෙන කොටත් වීරිය දෙනවා හොරකම් කරන කොටත් වීරිය දෙනවා මේ හැමතැනම වීරිය දෙනවා වීරය කියන චෛතසිකයට කුසල් අකුසල් ભેදයක් නැහැ එනිසයි අපි පරිස්සම් වෙන්න නැත්තේ වීරිය තිබිච්ච පමණින්ම මෙය ඉද්ධිපාද ධර්මයක්ද මේ නිවන් දකින්නට හේතු වෙනවද අදාළ අභිමතාර්ථය සාධනය කරනවද ඒ සාධනය කරන්නට හේතු වෙන වීරය කියන්නේ ඒකට අදාළ විදිහේ දේවල් සම්පාදනය කරන්න ඕන අදාළ නොවන දේවල් බැහැර කරන්න. අධ්‍යාපනය කරන දරුවෙක් නම් වෙනත් වෙනත් ಜಾති කලා කියලා අධ්‍යාපනය සම්බන්ධ වීරය වැඩුව වෙන්නේ නැහැ. කුඹුරු කොටන්න වීරය තියෙන්න පුළුවන්. අනිත් අයට උදව් කරන්න වීරය තියෙන්න පුළුවන්. ඒවා ඔක්කොම වටිනවා. හැබැයි අධ්‍යාපනය නැමැති කාර්ය දියුණු කරන්න නම් වීරය කරන්නේ ඒකට අදාළ සාධක දියුණු කරන්න ඕනේ. ඒකට බාධා වෙන ධර්මතා බැහැර කරන්න. මෙන්න මේ විදිහට Tamanට අවශ්‍ය වෙන්නේ යම් 이르දියක් මතු කරන්න නම් යම් ලෞකික පැතුමක් සඵල කරගන්න නම් යම් ලෞතුරු පැතුමක් සඵල කරන්න නම් ඒකට අදාළ විදිහෙන් වීරය කරන්න ඒකට බාධා වෙන ධර්ම මඩින්නට ඒකට සාධක වෙන ධර්ම ගොඩනගන්නට වීරය කිරීමයි විරිය ඉද්ධිපාදයේ හැටියට මෙතන දක්වන්නේ ඒ අභිමතාර්ථය සාධනය වෙන්නා වූ වීරය ඊළඟට විමර්ශා කියලා කියන්නේ ප්‍රඥාව ප්‍රඥාවෙන් විමසා බලන්න ඕනේ දැන් කැමැත්ත කියලා නිකන් තෘෂ්ණාවක් ඇති කරගත්තා කියලා දේවල් වෙන්නේ නැහැනේ කුසල ඡන්දයයි අවශ්‍ය මේ කුසල ඡන්දය තෘෂ්ණාව වෙන්නට ඉතා ශේෂයෙන් පුළුවන් දන් දෙන්නට ඕනේ කුසල ඡන්දයෙන් සමහරුන්ට කාලයක් දන් දෙනකොට ඒක ගැන තෘෂ්ණාවක් ඇති වෙන්නට පුළුවන් හඳුනා ගන්නට ලේසි පාසු නෑ ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරා ගන්නට ඕනේ එක පොඩි හා මෙහා වීමක් වෙනකොට ඒ කුසල ඡන්දයම තෘෂ්ණාවක් වෙන්නට පුළුවන්. ඇයි ඒ දන් දුන්නාම සම්පත් ලැබෙනවා, සැප ලැබෙනවා, සසර බොහෝ දේ ලැබෙනවා. මේවා අපි අහනවා. මේවා කියා දෙන්නේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්නටයි. දැනුම අවදි කරගන්නටයි. ඒ දැනුම ප්‍රඥාව අවදි කරන්නට කියන කාරණේම කෙනෙකුට තෘෂ්ණාව දියුණු කරගන්නට, වඩවන්නට, අවදි කරගන්නට හේතුවක් කරගන්න පුළුවන්. අන්න එහෙම අපි පටලවා ගන්නවා. එතකොට අපි සීලය සම්පාදනය කරන්නේ සංවර බව පුහුණු කරන්නේ සංහිඳියාව චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ප්‍රඥාව අවදි කරගන්නටයි. මනස සංසුන් කරන්න. නමුත් මේ සංසුන් කරන්නට පුහුණු කරන සීලය නිසාම සමහර වෙලාවට අපි වික්ෂිප්ත වෙනවා. ඇයි ඒ? ඒකම උපාදාන කරගෙන ඒකම සීලබ්බත පරාමාසයක් කරගෙන අපි ව්‍යාකූල වෙනවා. මෙන්න මේ විදිහට මේ අපට අවශ්‍ය ඉලක්කය වෙත යද්දී ඕනෑම තැනකදී අපේ পায় පැකිලී වැටෙන්නට පුළුවන්. ගිලිහි ඇද වැටෙන්නට පුළුවන් විනාශ වෙන්නට පුළුවන් අන්න ඒ தත්වයන්ගෙන් මනස වළක්වාගෙන අදාළ පරමාර්ථය සාධනය වෙන තෙක් ඉදිරියට යන්නට විමර්ශාව අවශ්‍යයි කැමැත්ත ඇති කරගත යුත්තේ කොයි ප්‍රමාණයටද ප්‍රමාණය ඉක්මවා ගියොත් උම්මත්තක වෙන්නත් පුළුවන් ෘචිකත්වය වැඩි වෙලා තෘෂ්ණාව වැඩි වෙලා හැබැයි අවශ්‍ය තරම් කැමැත්ත නැති වුණොත් එය සම්පාදනය කරන්න බෑ අතරතුරේ කඩා හැලෙනවා ව්‍යාකූල වෙනවා Taman ගිලිහෙනවා ටික කාලයක් පවත්තලා ඒක නම් කරන්න බෑ අපෝයි මෙච්චර මහන්සි වෙන්න බෑ කියලා වෙන එකක් පටන් ගන්න ඒකත් ටිකක් දුර කරගෙන යනවා මේක නම් අමාරු වැඩ වෙන එකක් කරන්න යනවා දැන් සමහරු නිවන් දකින්නට කරන ප්‍රාර්ථනාත් එහෙමයි ටික කාලයක් බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා අපෝයි ඒක නම් අමාරු ඒ නිසා රහත් වෙනවා රහත් වෙන්නත් ගොඩක් කල් යනවා ඒ නිසා මේ ජීවිතේම රහත් වෙනවා මෙහෙම එක එක වෙලාවට එක එක જાති එතකොට එහෙම එක එක වෙලාවට එක එක දේවල් හිතලා අපිට යම් ඵලයක් සාක්ෂාත් කරන්න බැහැ පින්නතු. එකම අදිෂ්ඨානයක් ඇතුව එකම පැතුමක් ඇතුව අකණ්ඩව ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ තුන් ආකාර වීරය අකණ්ඩව පවත්වන්න පුළුවන් වෙනවා. ආරම්භක ධාතු කියලා කියන්නේ ආරම්භීම. අපිට බොහෝ දේවල් ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට නික්කම ධාතු කියලා කියන්නේ එහෙම කරගෙන යනකොට අපිට යම් යම් උදාසීන භාවයන් නැති වෙනවා බාධා පැමිණෙනවා එතනදි කඩා වැටෙනවා කඩා වැටෙන්නේ නැතුව පවත්වන්න නම් නික්කම ධාතුව තියෙනවා බොහෝ පිරිහීම් පැමිණෙද්දී බොහෝ බාධක පැමිණෙද්දී බොහෝ ගැටුම් මතුවෙද්දී නොයෙකුත් විකෘතිතා මතුවෙද්දී ඒවා හඳුනාගෙන පරමාර්ථය සාධනය වෙන තෙක් ඒ වීරිය පවත්වීම පරක්කම ධාතුවයි කියලා කියනවා මේ හැම දෙයක්ම සම්පාදනය කරන්නට අපට ප්‍රඥාව තියෙන්න ඕන. ඒ නිසා ප්‍රඥාවෙන් තමයි මේ සියල්ල සමතුලිත කරන්නේ. රුචිකත්වය අවශ්‍ය ප්‍රමාණයට තියනවද නැද්ද? නියම ඉලක්කයටද තියෙන්නේ. ඒ වගේම චිත්තය නිසි දිශාවට යොමු වෙලා තියනවද? වීර්‍ය අදාළ කාරණයට සුදුසු හැටියට යොදනවද? ඒ වගේම මේ සියලු සාධක සමබර කරගන්නට අවස්ථාව හඳුනාගෙන ප්‍රමාණය හඳුනාගෙන පුරුදු පුහුණු කරන්නට තරම් ප්‍රඥාවක් Taman සතුව තියනවාද මෙන්න මේ කරුණු නිවැරදිව හඳුනාගෙන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ ඉද්ධිපාද ධර්ම යම් කිසි කෙනෙකුට මනවින් පුහුණු කරන්නට පුළුවන් නම් ඒතනත්තා ඕනෑම සුවිශේෂත්වයකට පැමිණෙන්නට සුදුසුකම් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර දැන් උත්පලවන්නා තෙරණිය මේ මායයට අභියෝග කරන්නේ ඉද්ධිපාදා ස්වභාවිතා මම 이르දිය සම්බන්ධව පාදක වෙන ධර්ම මම මනවින් වඩලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සබ්බ බන්ධන මුත්තෝම්හි මම මේ ලෝකේ සියලු බැඳීම් වලින් නිදහස් වෙලා තියෙන. ඒ නිසා සල්ලාලය එක්කෙනෙක් නෙමෙයි. ලක්ෂයක් ආවත් මගේ ඇඟේ ලෝමයක්වත් තැති ගන්නට එහෙම නැත්නම් ලෝමයක්වත් සොලවන්නට මගේ මනස තැති ගන්නවන්නට ඒ කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. ඒ නිසා නතං භායාමි ආවසෝ මාරය නුඹ වගේ එක්කෙනෙක් නෙමේ ලක්ෂයක් මා වෙත පැමුණුනත් මම බියපත් වෙන්නේ මම තැතිගන්නේ නැහැ කියලා එදා උත්පලවන්නා තෙරණිය මාරයාට අභියෝග කළා. එහෙම අභියෝග කරනකොට මාර දිව්‍ය පුත්‍රයා තේරුම් ගත්තා මේ තරණිය මාව හඳුනාගත්තා. ඇය මාව දැනගත්තා කියලා බොහෝම දුකටපත් වෙලා, දුම්නසටපත් වෙලා, කාන්තාවකටත් පෙරදුනානේ කියලා දුකෙන් දුම්නසින් නික්ම ගියා. මේ ධර්මතා පුහුණු කළොත් කාන්තාවය පුරුෂයාය කියලා නෑ. යමෙක් මේ ධර්මයේ මනවින් ප්‍රගුණ කරනවද එහි සාන්දෘෂ්ටික ඵල ලබන්නට පුළුවන්. යමෙක් ප්‍රඥාවෙන් දකිනවද Tamanගේ නුවණින් මේ ධහම අවබෝධ කරගන්නවද ස්ත්‍රියයි පුරුෂයාය කියලා වෙනසක් නෑ. මේ ධම් රසය භුක්ති විඳින්නට පුළුවන්. යමෙක් මනවින් මේ බෝධිපාක්ෂික ධර්ම වඩනවද ස්ත්‍රියය පුරුෂයාය කියලා වෙනසක් නැහැ. ඒ තනත්තාට කෙලෙස් බන්ධන වලින් නිදහස් වෙන්නට පුළුවන්. යම් කෙනෙක් මේ 이르දිපාද ධර්ම වඩනවද ඒ තනත්තා ස්ත්‍රිය පුරුෂයාය කියලා වෙනසක් නැහැ. අන් අයට වඩා සුවිශේෂ හැකියාවන් මහේසාක්‍ය භාවයන් විශාරද භාවයන් දියුණු කරගන්නට පුළුවන්. එය සාමාන්‍ය විශාරද බවක් නොවේ මායයාට පවා අභියෝග කරන්නට පුළුවන් විදිහේ මහේසාක්‍ය බවක් විශාරද බවක් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ සද්ධර්මයේ මනවින් පුහුණු කිරීමෙන් මේ ඉද්ධිපාද ධර්ම මනවින් වැඩිමෙන් Tamanගේ සිත කියන කියන හැටියට සිතට වසඟ වෙලා වැඩ කරන්නේ නැතුව හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන්නේ නැතුව හැඟීම් වටහාගෙන සිත ප්‍රඥාවෙන් පාලනය කරන්නට පුහුණු වුණොත් ඒ චිත්ත වශීභාවය තුළින් ඒ බඳු මායයට පවා අභියෝග කරන්නට පුළුවන් කියන බව එදා උත්පලවන්නා මහා 이르දිමත් රහත් තෙරණින් වහන්සේ ලෝකය හමුවේ මෙසේ ප්‍රකාශ කරනවා. ඒ කාරණය දැනගෙන මාරදිව්‍ය පුත්‍රයා බොහෝම දුකටපත් වෙලා දුම්නසටපත් වෙලා පලා යනවා. මේ ප්‍රවෘත්තිය තමයි මේ සංයුත්ත නිකායේ බික්ඛුණී සංයුත්තේ උත්පලවන්නා සූත්‍රයේහි සඳහන් වෙන්නේ මේ මාරදිව පුත්‍රයා සහ මේ උත්පලවන්නා රහත්තරණිය අතර ඇති වෙච්ච මේ අභියෝගාත්මක සංවාදය ඉතින් ඒ නිසා මේ කරුණ මැනවින් සිහියේ පවත්වාගෙන ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු ගිහි පැවිදි කියන ભેදයකින් තොරව මේ ධහම සාන්දෘෂ්ටිකයි මේ ධහමෙහි පස්සෙකයි පුහුණු කරන ඕනෑම කෙනෙකුට ඵල ලබන්නට පුළුවන් මේ ජීවිතය තුළම විසරද භාවයට පැමිණෙන්නට පුළුවන් මායයට පවා අභියෝග කළ හැකි දහමකුයි තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ ඒ ධර්මය දෛනික ජීවිතය තුළ මනවින් ප්‍රගුණ කරලා සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙන්නට ක්ලේශ වසඟයටපත් නොවි චිත්ත වශීභාවයටපත් වෙලා කෙලස් ධර්ම ප්‍රහාණය කොට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට මේ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද